අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ආර්දනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට ඊෂා නෝනමාත්‍යගේ අවසරයි ගෞරවනීය සාමෙන් වහන්ස අද ප්‍රශ්න 9ක් ඉදිරිපත් වෙලා තියෙනවා ප්‍රකාශන ආදී නැහැ පළවෙනි ප්‍රශ්නය තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. පරයන්කය මූල කර්මස්ථානයේ හිත හොඳට තැම්පත් වේ. සතිය ආශ්වාසය හා ප්‍රශ්වාසය තුල ඇත. මේ වන විට නොඑක් ආලෝක නොඑක් රූප දර්ශනය නොවේ. ආශ්වාසය හා ප්‍රශ්වාසය සියුම් වේගන යනු දැනේ. අන්තිමට බලාගෙන සිටින විට කිසිත් නැති තරමට දැනේ. සමහර විට ඊතා කුඩා ආයුරෙන් ආශ්වාස ප්‍රශ්වාස දැනේ. දෙවන සමාධිය අදිෂ්ඨාන කර සිටීමේ ඊතා සෙවෙන් සෙමෙන් ආස්වාස ප්‍රස්වාස මෙනෙහි නොකර ටික වේලාවක් සිටිය හැක. ආස්වාස ප්‍රස්වාස දෙස බලා සිටිය හැක. නමුත් දිගටම එසේ නොවේ. නැවත මෙනෙහි කිරීමද අතරින් පතර සිදුවේ. මෙය දියුණු කිරීමට උපදෙස් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා. මේකෙත් වාක්‍ය ලිවිලා තියෙනවා ආලෝකේ නෑ අනෙකුට හිතවිලි නැහැ කියලා නැති දේවල් කවදාවත් වාර්තාවට දාන්න එපා. ඒ කියන්නේ නැති එක ඉල්ලන්න කතා කරනවා. දෙක ඊගාව සමාධිය ලැබේවා කියලා අදිෂ්ඨාන කතාවක් කියලා තියෙනවා. එහෙම දැන් මම කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ අදිෂ්ඨාන කරලා ගන්න සමාධි කතාවක් නෙවෙයි මේක තියෙන්නේ. ඒ ඒ එනේන සමාධිය වලට අහුවෙන්නේ නැතුව ඉදිරියට යන එකයි. ඒක නිසා මේ කියන දේවල් වල මෙහෙම ලිව්වොත් මට පිළියෙල කරලා දෙන්න පුළුවන්. වැරද්ද පෙන්නලා දෙන්න පුළුවන්. එහෙම නොලිය නැත්තු කොච්චර වැරදි කරගෙන තියනවද කියලා මම දන්නේ. ඒක තමයි මේ කරන දේ කියන්නේ කියන එක වැරද්දක්වත් මේ මං කියන්නේ දොස් කියන එකක්වත් නෙවෙයි. ඒ තරමටම වරදවලමයි මේ කියන්න කෙසේ කිව්වත් අහන්න සීබුද්ධියෙන් අහන්නෙත් නැහැ. මේ අහන්න කියන්න කියනකොට මම සමානට සීබුද්ධියෙන් අහන්නෙත් නැහැ. ඒ නිසා මේ එහෙම දෙයක් මේකේ අදහස් කරේ නැහැ. ඊයේ ඊයේ කිව්වෙම අදිෂ්ඨාන චේතනා අභි අදි මොකක් කරන්න එපයි කියලා කරනකොටම සංස්කාර රින්ගනවා. ඒ නිසා මේ දෙකේම තියෙන සංස්කාර දෙකක්. ආලෝකේ පේන්නේ නැහැ කියලා හිතවිලි නැහැ කියලා මොකද මේ අහ කියන්නයි දාගන්නේ ඔඩොක්කේ අවශ්‍ය නැහැ දෙක මේ අර සමාධිය ලැබෙවා මේ සමාධිය ලැබෙ කියලා අදිෂ්ඨාන වමන්නේ ලැබෙන්නේ නැහැ ඒක බුද්ධ ඥානසි කියලා තියෙනවා නකෝපණීතම් බික්කවේ ඉච්ඡේව වත්තබ්බං කිසිම දෙයක් ප්‍රාර්ථනා කරලා ලැබෙන්නේ නැහැ අදාළ කුසලේ නැතු කුසලේ ආවන ප්‍රාර්ථනා නොකරත් ලැබෙනවා ඉතින් ඒ නිසා මේ පැනලා දෙන්න යන්න එපා ඒක නොකරන්නමයි මේ බණ සීරීස් එකම කියන්නේ ටීචියෙදිත් ඉල්ලගෙන කණ්ඩා හදනවා. හොරාට ඉස්සලා කේල් කන වැටපනින්න හදනවා. ඉතින් මේ මම මේ තවත් කියන්නේ මම මේ තරහෙන් නෙවෙයි. මේ විදිහට කියපු නිසායි මට පිළිල කරලා දෙන්න පුළුවන් මේ මම අදහස් කරපු දේ. ඉතින් නිසා සතිය දිකට පවත්වන්න පාත්‍රණ මේ සමාධි ඒ මේරුම් අවස්ථා අනුව ඉදිරියට එයි. ආවට පස්සේ මේ මේකයි කියලා දැනගන්නත් එක සැරෙන් බෑ කීපතාවක් කරන්න කරනකොට කරනකොට තමයි තේරෙන්නේ ඒකෙක තියෙනවා ලයක් ඒකේ තියෙනවා ආරයක් ඒකේ තියෙනවා නියාමයක් ඒක තේරුම් ගන්න නම් ඒක නැවත නැවත එන්න දෙන්න ඕනේ. අමෝරාවෙන් ගෙන්නන්න හදන්නත් එපා. නැති දේවල් මේ මේ දේවල් නැහැ කියලා ලයිස්තු කරන්න යන්නත් එපා. අනික් හරිය වාර්තාවේ හොඳයි. ඒ කාරණා දෙක විතරයි මතක් කරලා තියෙන්නේ. අතිගෞරවනීය සාමීන් වහන්ස ඔබ වහන්සේ දේශනා කළ පරිදි අසතිමත්ව සිට නැවත සතිමත් වීමේදී ආපසු එන මඟ නිරීක්ෂණය කිරීමට උත්සාහ කළෙමි. උදාහරණයක් ලෙස යම් පුද්ගලයෙකු මතක් වී අමනාපයක්, නොසතුටක්, ද්වේෂයක් පහළ වේ. ටික වේලාවකින් එම සිතුවිලි රැල්ලෙන් මිදී සතියෙන් සිටිය යුතු බව මතක් වේ. එලෙස නැවත සතිමත් වීමේදී දේශසිත පහළ වීම ගැන පසුතැවීමක් නොමැතිනම් ඉන් එම දේශසිත පහළ වීමේ කෙලෙස් කැපී යයිද. තවද සමහර අවස්ථාවල මනාප අමනාප සිත් පහළ වූ විට සතියෙන් වේ බව දැනගත්තද එම මනාපමනාප බව නැති වී නොයයි. ইহත උදාහරණයම ගත් විට යම් පුද්ගලයෙකු පිළිබඳ මතක් වී ද්වේෂයක් පහළ වූ විට ද්වේෂය පහළ වී ඇති බව දැන සිටින නමුත් දිගින් දිගටම ද්වේෂසෙත් පහළ වේ. කැමැතිසිත, රාගසිත, මානසිත වලටද එසේමය. මෙලෙස මනාප අමනාප සිත් පහළ වූ විට ඒ පිළිබඳ සතියෙන් සිටියද ඒවා පහළ වේ. සමහර විට එම සිතුවිලිද රැල්ලට යට වී යයි. මෙවන් අවස්ථාවලදීද කල යුත්තේ සතියෙන් බලා සිටීම පමණක්ද? මද. ඉන් කෙලෙස් කැපී යයිද? මහට කරුණාවෙන් පැහැදිලි කරන දෙනසේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. තෙරුවන් සරණයි. මේකේ වාක්‍යයක් සඳහන් කරලා තියෙනවා අසත්‍යමත් හිතක ඉඳලා සත්‍යමත් වෙනකොට ආපහු එන ගමන විස්තර කිරීම සඳහායි මේ ප්‍රයත්න කරන්න කියලා. නමුත් ඒක වුණත් බලන්න අසත්‍යයක ඉඳලා සතියට එනව නෙවෙයි. තමන්ගේ මූල කර්මස්ථානයෙන් පිට ආරමුණක ඉඳලා නැවත මූල කර්මස්ථානට පැමිණීමේ සතිය විතරයි තියෙන්නේ. ආත්පතම සතිය තියෙනවා ඔකේ. නිසා අසතියේ ඉඳලා සතියට එනවා කියලා අපි අවචාවට ලක් කරාට අව탁සියට ලක් කරාට එහෙම කරන්න බෑ. අසතියෙන් ඉඳලා ආය සතියට එන්නේ සත්‍ය නැති වෙලාවක වෙන්නේ වෙන්නේ අපිට ඕනේ අරමුණ නෙවෙයි බලාපොරොත්තු නැති අරමුණක් එනවා. ඒ සතිය යම් ප්‍රමාණයකට ඒක තියෙන්න ඕනේ. වඩා මේක දන්නේ නැති අරමුණක්, නూరుණු පුරුදු අරමුණක්, දන්න අරමුණට එනවා කියන එකයි හරියට විස්තර කරලා කියන්නේ. නැවත තමන් දන්න අරමුණට ආවට පස්සේ අරමුණ අර යන්න ඉස්සල්ලා වගේ සාන්ත දාන්තව තියෙනවනම් එනතම් පිට ගියා කියලා පශ්චාත්තාපේ නැත්තම් එහෙනම් හිතා ගන්න පුළුවන් අරමුණට ද්වේෂ පුද්ගලයා පිළිබඳ අරමුණට යන්න ඉස්සෙල්ලා සතියේ සාන්ත දාන්ත හිත ගිහිල්ලා ආවට පස්සෙත් සතියේ සාන්ත දාන්ත හිත නම් මැදි වෙච්ච කොටත කෙලස් නැහැ කියලයි සමීකරණේ කියන්නේ. ඒ නිසා යන්න ඉස්සෙල්ලා සතිය ආවට පස්සෙත් සතිය යන්න ඉස්සෙල්ලා අරමුණ සාන්තයි එන ආවට පස්සෙත් අරමුණ සාන්තයි ආන්නේ බවට Tamanට සාක්ෂි වෙන්න පුළුවන් නම් Tamanට අත්දකින්න පුළුවන් නම් අත්විඳින්න පුළුවන් නම් ඒකේ හිත පිළිබඳව සූක්ෂම අවබෝධයක්. ඒ මට්ටමට ගියාට පස්සේ හිතේ කෙලෙස් හිටින්නේ නැහැ. ඒ ආරම්භයයි අගයි සත්‍යමත් නම් මැද කොටසේ කෙලෙස් නැහැ කියලා මතක තියාගන්න. ඒ වගේම රාග හිතවිලි, ද්වේෂ හිතවිලි, මෝහ හිතවිලි ආවට පස්සේ මේ මේ කටයුත්තම දිගට කරගෙන යන්න පුළුවන්. සමහර විටක මේ ප්‍රයත්න නිසාම එන රාග ద్వේෂ මෝහ හිතවිලි වල කෙලස් බලය අඩු වෙනවා. සමහර වෙලාවෙ එහෙම වෙන්නේ නැහැ. සතියෙන් ඉන්නවා. ඉන්නකොට තේරෙනවා මම දැන් ඉන්නේ රාගයෙන්. මම දැන් ඉන්නේ ද්වේෂයෙන් කියලා. ඒක බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ සතර සතිපට්ඨානේ ධම්මානුපස්සනා කොටසේ සම්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දං සම්තිමේ අජ්ජත්තං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති යෝගාචර තීරණවා මගේ චිත්තසංතානයේ දැන් කාමච්ඡන්දේ ඇතියයි ඇති විටම දැනගන්න පුළුවන් ඒක විශාල ගැඹුරු ඥානයක් අරමුණ මූල කර්මස්ථානය ආනාපානයි කියලා කමකෝ ආනාපානේ ආනාපානේ ඉන්නවා කියලා දැනගන්න සතියට වඩා සුවිශේෂ සෙල්ලක්කාර උරුබුහුටි දක්ෂ සතියක් තියෙන්න ඕනේ රාගයේ ඉන්නකොට රාගය කියලා දැනගන්න. ඒක වැටෙන්නේ ධම්මානුපස්සනාවට. ඒ නිසා ද්වේෂයේ ඉන්නකොට ද්වේෂය බව දැනගන්නවා. එතකොට කියන්නේ ද්වේෂය ගෙවෙමින් නෙවෙයි තියෙන්නේ. ද්වේෂය එහෙම තියෙනවා. නමුත් මම දන්නවා මම ඉන්නේ ද්වේෂය කියලා. එහෙම නැත්නම් මයි රාගේ. නැත්නම් මාන්නේ කියලා. එතකොට හරියට දැන් මේ විදුලිය කවලා තියෙන මේ කාමරේට ඉතින් යම් තැනක තියෙනවා මේ වයර් එකක් පෑදිලා තියෙනවා කියලා හිතනද එතන දන්නවනම් මෙතන 230 කරන්ට් එක තියෙන්නේ මෙතන කරන්ට් එක තියෙනවා කියලා ප්‍රශ්නයක් නැහැ. අත තියන්න තියෙන එක නෙදී. අත තිබ්බොත් නේ කරන්ට් වදින්නේ. ඒක නිසා රාග ద్వේෂ අපිට කරදර කරන ප්‍රතික්‍රියා කරොත් විතරයි. රාගයට ද්වේෂයට අපිට ගහන්න පුළුවන් කමක් නැත්තේ නේ. අපි ඒකටපත් උත්තර දෙන්න යන්නේ නැත්තම්. අප්පිරිය ගහන්න අත් දෙකක් තියෙන එපායි. එක අතින් අප්පිරිය ගහන්න බලන්න. ඔය සතිපාසලේ අපි ළමයින්ට සෙල්ලමක් කියලා දෙනවා. තනි අතේ අප්පුඩි සද්ද මොකද්ද කියලා. ඒ නිසා රාගයාවට රාගයට හැප්පෙන්න ගියේ නැත්නම් අප්පුඩියක් නැහැ. අප්පුඩි වෙන දෙපැත්තෙන් වදින්න ඕන. ඒ නිසා රාගයට රාග කරනවා නම්, ද්වේෂයට ද්වේෂ කරනවා නම්, මාන්නයට මාන කරනවා නම් තමයි කෙලෙස් වෙන්නේ. එහෙම නැතුව රාගය ඇවිල්ලා තනි කකුලෙන් ඇවිදින්න හදනවා වගේ වැටලා යනවා දකින්න නම් සතියෙන් රාගෙ දිහා බලන්න ඒක සමතයට අහු වෙන කතාවක් නෙමෙයි මේ විපස්සනාට අහු වෙන කතාවක්. නිසා ඒක හරීම සෙල්ලක්කාර. ඒක මේ නටන කකුල ගෙජ්ජි කපන දක්ෂකමක්. ඒකට රාගෙ දුර වෙලා යන්න කියලා පතන්න එපා. එහෙම එහෙමම අපිට ප්‍රාර්ථනා කරන්න බෑ. මගේ හිතේ දැන් රාගෙ තියෙනවා මම දන්නවා. හැබැයි කිපිලා නැහැ. ලැජ්ජ වෙලත් නැහැ. ද්වේෂය තියෙනවා ද්වේෂය තියෙන බව දන්නවා. එතකොට බයලජ්‍ය මේ යෝගාවචරයේ තියෙන ඔය සීලයට තියෙන බය එහෙම නැත්නම් මේ සදාචාරයේ පොඩ්ඩක් ඈත් වෙලා ඒ කියවන්න ධම්මානුපස්සන කොටස නීවරණ පබ්බේ ਸਰවචන්සි දේශනා කළ තියෙන එක සන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ ආජත්තං කාමච්ඡන්දෝති පජානාති. අනුප්පන්නං වා කාමච්ඡන්දං උපාදෝ හෝති තංච පජානාති. මේ නූපන් කාමච්ඡන්දයක් මේ ඇති වෙනවා. දන්නවා. උපන්නං වාච කාමච්ඡන්ද පයින්නෝති තංච පජානාති. උපං කාමච්ඡන්දය දුරුණා ඒත් දන්නවා. ඒක නිසා ඒක විතරක් හිතන්න එපා. අනෙක් තුනම තියෙනවා. අන්නේ තියේදිත් මේ කාමච්ඡන්ද මේ උපදින එක මමය, මාගේය, මගේ ආත්මය කරගත්තොත් තැවිරම. ඒක පෘථග්ජනය. ආර්ය ඥාන තියෙන හෝ සුතවත් ආර්ය ශාවකයා කියන මේ කාමච්ඡන්දේ මං කියලා ආපු කෙනෙක් නෙවෙයි. අහම්බෙන් ගෙටක වෙදිච්ච කෙනෙක් මොකටේ මං හිස් නරක කරගන්නේ. ඒ වෙනකොට මං සත්‍යයෙන් දැනගන්නවා මෙයා ද්වේෂය නෙවෙයි මාන්නේ නෙවෙයි ආනපාන නෙවෙයි මේ රාගය කියලා. ඒකයි අපෙන් බලාපොරොත්තු වෙන දේ. ඉතින් ඒක නිසා ඒකට මේ වගේ ප්‍රශ්න කිරීම උත්තර ලැබීම් සාකච්ඡා 100ක් හමාරක් යන්න ඕනේ. අපේ හිතේ ඒ තරම්ම සදාචාරවාදී. රාගය එනකොටම අපි පශ්චාත්තාප වෙලා මැරෙන්න කෑ ගහනවා. ඒ එන්නේ ඉස්සෙල්ලා රාගේ මගේ කරගෙන. ද්වේෂේ මගේ කරගෙන. මෝහේ මගේ කරගෙන. ඉතින් අනික් කට්ටියත් එහෙම කරගත්තේ නැත්නම් ඒගොල්ලොත් තරහ වෙනවා. සරුවචනන්සේ දේශනා කරලා තිනවා අතේ තුවාල නැත්තම් වසභාජනයට අත දැම්මයි කියලා වසවදින්නේ නැහැ. වසභාජනයට අත දාන්න බය වෙන්න තුවාල තියෙනවා. ඒ වගේ රාගය ආවයි කියලා තැවෙන මනුස්සයෙකුට විතර රාගයට බාධා කරන්න පුළුවන්. ද්වේෂය ආවයි කියලා තැවෙන මනුස්සයෙකුට ප්‍රතික්‍රියා කරන මනුස්සයාට මේක මම්ම මාගේ කියන කෙනාට විතරයි ඒක බාධා කරන්න පුළුවන්. ඉන්නේ නැත්නම් රාගය කියන යෝජනාව මගෙන් ස්ථිර වුණොත් විතර රාගේ වළංගු වෙන්නේ. ස්ථිර නොවෙන්න නම් ආවට සැලෙන්නේ නැතුව බලන්න එකයි තියෙන්නේ. මම එන්න කියලා අප එකක් වෙන්නේ කියලා. ඒ මන්ට බන සැකයක් තියෙනවා මම කියනකොට ඒක තේරෙනවද කියලා. නමුත් මේ ප්‍රශ්නේ ආපු නිසා වෙන කියන්න දෙයක් නැහැ. නමුත් මේක සාමාන්‍ය සදාචාරවාදයට විරුද්ධව යන දෙයක්. අපි හිතලා තියෙන්නේ රාගය ආපු ගමන් ඒක දුරවන් කරන්න ඕනේ කියලා. රාගය ආපු ගමන් පශ්චාත්තාප වෙන්න ඕනේ කියලා. ඒ මෝඩකමක්. ඒ භාවනාවේ විපස්සනා විහෙල කියලා දන්නේ නැති කෙලවර දන්නේ නැති එකක්. නිසා රාගය ආවත්, ద్వේෂය ආවත්, මොහය ආවත් මේක මම නෙවෙයි මගේ නෙවෙයි කියලා දැනගන්න ඒක මෙනෙහි කරද්දිමත් සතිය තියෙද්දිමත් යන්නේ නැතුව ඉන්න ඕනේ. එතකොට බලන්න ඕනේ නෑ මට gadu ගෙනින්න ඕන කමක් නෑ මට කරප්පන් ඉන්න ඕන කමක් නෑ මට අසාත්මක ලක්ෂණ පහළ වෙන්න ඕන කමක් නෑ මට ඇලර්ජික් රියැක්ෂන් එන්න ඕන කමක් නෑ රාගේ තියෙන්න ඕනේ ගෑවෙන්න දෙන්න එපා ඒක අමාරුයි හිතා ගන්න අමාරුයි ඒක තමයි සරුවචනාංශයේ හෙට බුදු වෙනවයි කියලා හෙට සර්වඥතාඥාන ලැබෙනවා කියලා අද රැය දකින්න හීන හතරක් එක හීනයක් තමයි අසුචි කන්දක ඇවිදිනවා ගෑවෙන්නේ තමන් අසුචි කන්දේ ඇවිදිනවා කය ගෑවෙන්නේ නැහැ. ඒ කියන්නේ අනාගන්නේ කියලා. අනාගාමි වෙන්න නම් අනාගන්න නැති වෙන හැටි දැනගන්න. රාගේ ආවට රාගේ සමාදන් වෙන්න එපා. රාගේ ස්ථාවරණය යෝජනා ස්ථිර කරන්න එපා. ස්ථිර කෙරුවේ නැත්නම් ඒ සභාවාරයට යන්න යෝජනාව පමණි. දැන් අපි වෙලා තියෙන රාගේ ඉන්නේ ඉස්සලා පැනලා ඉෂාත බඳගෙන අඬන පටන් අර ගන්නවා. බල්ලත් කෙලියයි මේ මේ කාමීත්‍යාචාරය නැත්නම් කාමීසුමිච්ඡාචාර වේරමණේ සික්ඛාපදං කියලා තියෙදි මෙන්න පොලේ රාගය ඇවිල්ලා දැන් මම මොකද කරන්නේ කියලා එන්නත් ඉස්සෙල්ලා කෙහෙල් ගන හොරාවට ඉඳලා වැඩපයින්. ඉතින් මේක සදාචාරය කියලා අපිට උගන්ලා තියෙන දහම් පාසලේ බුද්ධඝම් පොත්වලයි. උන්ට බුදුරජාණන් වහන්සේ අපිත් එක්ක නැහැ. බුදුන්සේ කියන්නේ රාගේ බොහොම දුර්වල දෙයක් සතිය තියෙද්දි රාගේ තියෙන්න අරපන්. එදා තමයි ඔබ දැනගන්නේ ඔය රාගයට අඬ කඩන්න පුළුවන්. සමාදම් වෙන්නේ නැතුව ඉන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක එහෙම ගිහිල්ලා තමයි ওই මාර්ගයේ දත් දෙක අස්සෙන් ආර්යයන් වහන්සේ රිංගලා යන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස මා සතිමත් සක්මන් භාවනාවකින් පසු උදෑසන 9:30ට පමණ පරයන්කේ ඉඳගතිමි. මා මෙතන යන අදිෂ්ඨානයෙන් යන මනසෙන් එය කය නිරීක්ෂණය කරමි. නිශ්චල මනසට පපුවේ හා උදරයේ ක්‍රියාකාරීත්වයේ වැටහිමි. එය නිරීක්ෂණය කෙලෙමි. නාසිකාග්‍රය අසල පුළුන් රොදකින් පවන්සලන්නක් මෙන් දැනුනි. සතිය පිහිටුවීමි. ක්‍රමයෙන් ආශ්වාස ප්‍රශ්වාස ප්‍රකට විය. ආශ්වාසයේ සිසිල් බව මුලැමැද අග ප්‍රශ්වාසයේ උණුසුම් ස්වභාවය මුලැමැද අග නිරීක්ෂණය විය. දිග් බව, කොට බව සහ වෙනස් වෙනස් අයුරින් ආශ්වාස ප්‍රශ්වාසයේ සිදුවී සම තත්ත්වයකටපත් වීගෙන නිසල බවක් දැනිනි. සතිය ඊතා හොඳින් පවතින බව දැනුණු අතර පිටකොන්ද රිදුම් දෙන්නට විය. මානසිකාර කර අත්හැරියමි. මා වටා තද රෝස පැහැයකින් වසාගෙන ඇති බව ප්‍රකට විය. ඒ අතරින් විවිධ හැඩතල මතුවිය. කිසිත් නොතකීමි. සතියෙන් මූල කර්මස්ථානයේම පස් යෙදුණෙමි. පසුව මා පමණක් සිටින තැනක හුදකලාව කැරකී ගොස් කිසිත් සිතාගත නොහැකි බව ප්‍රකට විය. පර්යංකයෙන් නැගී සිටිය යුතුයයි හැඟිනි. ඒ වන විට විනාඩි 40ක් පමණ විය. දැනට මම කිසියෙකු සමග කතා කිරීමට හෝ සුහදව සිටීම නොව කාලය අපතේ නොයවා භාවනා වඩන්න යන සුහද විධානයක් මනසින් ඇති වී ඇති නිවුණු දැමුණු බවකින් කය ප්‍රමෝදයට පත්ව ඇත. ගරු ස්වාමීන් වහන්ස මේ මත සලකා මට උපදෙස් ලබා දෙනු මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔයි කර පළවෙනි වතාවට එහෙම දකින්නකොට Tamanට ඇති වෙනවනේ මේ ප්‍රතිපදාවක් නිසයි මේ කාවේ කෙලෙස් අඩු නිසයි මේ කාවේ කියලා. එතකොට එන අදිෂ්ඨාන ශක්තිය අමතක වීම තමයි අපි පස්සේ ආයෙසරයක් හෝ ලාමක වෙන්න හේතු වෙන්නේ. ඒ නිසා Tamanගේ අත්දැකීමට අගය කරලා කොයි වෙලාවක හෝ මේ ඉන්ද්‍රිය ධර්ම එකලස් වුණොත් ධර්මෙ පේනවා. එකලස් වුණේ නැත්තම් පේන්නේ නැහැ. ඒක ඉතින් කාගවත් දෝෂයක් නෙවෙයි. ඒ නිසා නැවත නැවත එකලස ගන්න නම් අනවශ්‍ය විචල්්‍ය සාධක තමන්ගේ පද්ධතියට දාගන්න එපා. අනුන්ගේ මානසිකත්වයට ඇඟිලි ගහන්න යන්න එපා. ලැබෙන දෙයක් කාලත් කාට හරි වැඳලා බයිබෝයි කියාගෙන අර තිබ්බ එකලස දිගට ගෙනියන්න හදනවා කියන එක ඒක තමයි අපේ තියෙන දුර්ලභම. අපි මේ වෙලාවේදී අනවශ්‍ය පැහිය වෙන්න හදනවා. එහෙම නැත්නම් අපිට අදාළ නැති විචල්්‍ය සාධක මේකට දාගන්න. දාගෙන අහක යන්නයි රෙද්දස්සේ දාගත්තා වගේ ඉතින් කනවා කනවා කියලා කෑ ගහනවා. ඒ ඒ දේ ඒ අනවශ්‍ය දේවල් දාගැනීමේ වගකීම නැත්නම් ඒවයි වෙත පැමිණීමේ වගකීම මට කරන්න දෙයක් නෑ ඒක ඒ පැත්තේ තියෙන්නේ කියලා කියන්න බලාපොරොත්තු වෙනවා මේ සූර වීර ධීර නැති යෝගාවචරය. දන්න කෙනා දන්නව කවුරු මොනව ආවත් අපි ඒක අනුමත කිරීම හරහා තමයි අහ කියන්නයි ඔඩොක්කේ දාගන්නේ. අනුමත නොකර ඉන්න සම්පූර්ණ මානව අයිතිවාසිකමක් අපිට තියෙනවා. ඒක පාවිච්චි කරන්නේ අපි මේ নানা ප්‍රකාර මේ බාහිර වගකීම් බන්ධන වලට බැඳිලා. ඒ නිසා මේම වෙච්ච කෙනාට භවනාවේ පෙළවල පෙළ ගැස්මක් ආපු කෙනාට නොවිච්ච කෙනාට වැඩි වගකීමක් තියෙනවා. ඒ පරිසර සාධක මේ විචල්්‍ය පරිසර බාහිර විචල්්‍ය සාධක කිට්ටු කරගන්න නැති ඒක ගැප්ගත් මහේසිකාවක් කොහොමද දරු ගැබ රකින්නේ මේකේ ඉන්නේ රජපැටියෙක් බව දන්න නිසා මහේසිකාව කොහොමද ගැප් ගත්තට පස්සේ කටයුතු කරන්න කියන එක ආදර්ශයට දෙනවා එහෙනම් කිරිවදින ගොයමක් රකින්න ගොවියෙක් කුඹිතම් කරන්න ඕනේ වතුර බඳින්න ඕනේ නමුත් නිතර කුඹරට ගිහිලා බලන්න ඕනේ උම වෙලා තියනවාද මීයෝ කනවද කුරුල්ලෝ වහනවද තනකොළ වැවෙනවද කියලා ඇහැ ගහගෙන ඉන්න ඕනේ. අන්න ඒ වගේ එතෙන්ට අනුග්‍රහ කිරීම ලෝක සාහිත්‍යයේ හරි ලෝක සම්මත දැනුමේ නැහැ. මේක රකින්නවා කියන එක ගැප්ගත් මහේසිකාවක් වගේ කිරිගොයමක් කිරිවදින ගොයමක් රකින්න ගොවියෙක් වගේ මේක ආරසා කරන්න දන්නේ නැත්නම් දෙයියෝත් හූල්ලනවා බ්‍රහ්මියත් හූල්ලනවා දුන්නට මේ මිනිහට ඒක දරා ගන්න බෑ. දුන්නට මේ අම්මඩිට මේක දරා ගන්න බෑ. ඉතින් එතකොට කිසි කෙනෙකුට කරන්න දෙයක් නෑ. වෙන හානිය. ඉතින් අපිට ඒ ආරක්ක සම්පදාව නැති නිසායි අපි මේ වද විඳින්නේ. කුඨාන සම්පදාව පුංචි කළ සලකන්න නෙවෙයි මම මේ කතා කරන්නේ කමාරු තමයි. නමුත් මේ ලැබිච්ච දේ ඒකට තරම් වෙන විදිහට හැසිරෙන්න ඕන. ඒ ජාතක කතාවක සඳහන් කරලා තියෙනවා ඒ සිටුවර නැතුණාට පස්සේ රජුරෝ සිටු පුතාට මාලිකාවට කැඳවනවා සිටු තනතුර දෙන්නේ. ඉතින් එතකොට මේ මනුස්සයා තවත් එයත් එක්ක ඉන කෙනෙක් එක්ක දූගන පැනගෙන එනවා මාලිකාවට. රජුරෝ සීමන්තකම දාලා බලාගෙන ඉන්නවා. මේ මනුස්සයා තාම කොළුකම තියෙනවා. ඉතින් රජුරන්ට සැකයක් පහළ වෙනවා මේ මනුස්සයාට සිටු තනතුර ගැළපෙයිද කියලා. කොහොමද කතා කරලා කියනවා ඔබේ තාත්තා මෙහිමයි. සිටු තනතුර කියන්නේ බැංකු අයිතිකාරකය කියන අදහසක් තියෙන සල්ලිකාරය කියන එකයි. රජුරෝ ගණදුරු කරන්නේ සිටුවරත් එක විතරයි. ඉතින් උඹට සිරිතන්තර දෙනවා මේ තාත්තා කෙරුව විදිහට කරගෙන ඉන්නේ කියලා වගේ රජුරෝ කියලා යනකොට බලන ඉන්නවා සිව්මැදුරු කවුඩේ. මේ මචං බොහොම තැම්පත් යනකොට වක්කඩොලින් පණින්නේ නැහැ. බැහැලා යනවා. කන්දකින් පණින්නේ නැහැ. ගියාට පස්සේ ආපහු කැඳවනවා. කැඳවන කියන දැන් ඔබ එනකොට සෙල්ලක්කාරකමට කොළුකොමට ආවා. දැන් යනකොට ඔබ ඇඳලා. මොකද ඒ කියලා. නෑ එනකොට නිකම් මිනිහෙක් ආවේ යනකොට ගියේ සිටුවරෙක් කිව්වා. ඒක තමයි දැනගන්න ඕනේ. තමන් ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් දැනගත්තට පස්සේ මේ ප්‍රතිපදාවයි දිනු වෙන්නේ. මේ කෙලෙස් අඩු වෙන්නේ කියලා පටිතද කරගන්න දන්නේ නැත්නම් ඉතින් ආචෛත්‍ය ගොනා බැඳා වගේ කිසි චාරයක් නැහැ. ඒකට දෙයියොත් තුලනවා සත්පුරුෂයොත් තුලනවා අනේ මේ මනුස්සයා ඒ ඒ තැනට ඒ දෙයට තරම් වෙන්න හැසිරෙන්න දන්නේ නැහැ. ඉතින් ඒකට බේත් නැහැ. ඒ ඒ පිටුවට බේත් නැහැ. උම්මත්තකයි. ඒක තමයි ඒ නිසා තමයි භාවනා කරන කෙනා අඳින්න කියලා නෙමෙයි මම මේ කියන්නේ. අක්ක වෙන්න, අයියා වෙන්න, මුදුන වෙන්න අඳින්න නෙමෙයි. මේ මේ ධර්මය අපිට මෙච්චර අනුග්‍රහ කරද්දී අපි මේට වැඩිය ප්‍රතිතත කරගන්න ඕනේ. කරදර වෙන්නත් නෙමෙයි මම මේ කියන්නේ. ආන්නේ විදිහට කරන්න යනකොට අපි අනුග්‍රහ කරා වෙනවා. ධර්මයට අනුග්‍රහ කරා වෙනවා. මේ අනුග්‍රහය කියන්නේ විපස්සනා අනුග්‍රහිතය කියලා. සීලානුගායිතේ සුතානුගායිතේ සාකච්ඡානුගායිතේ සමතනුගායිතේ නෙවෙයි විපස්සනානුගායිතේ පුළුවන් තරම් ගැට වෙච්ච කෙල්ලෙක් වගේ පුරුසාන්තරයට යන්න එපා. පුරුසාන්තරේ යවන්නත් එපා. වැඩිහිටියෝ වග බලා ගන්න ඕන කෙල්ල කොල්ල ගේන හැටි හරිනා කෙල්ල ගෙටකම් කියලා කෙල්ල ගෙට ගන්න ඕනේ වෙලා. පුරුසාන්තරයට කරපස්සේ පුරුසයන්ගෙන් අපේක්ෂා කරන්න එපා කෙල්ලගේ කන්‍ය භාවය රැකලා දෙයි කියලා. ඒ වගේ භාවනා කරන්න කෙනා දැක් ගන්න ඕනේ දැන ගන්න ඕනේ ආරක්ෂාව ආරක්ෂා සම්පදාව ඉතින් ඒක මම හිතනවා කාටත් පොරජනත් වෙයි කියලා. මේ ප්‍රකාශයත් ප්‍රෝජනත් වෙයි. ඒ වගේම මේ මේ විග්‍රහයත් ප්‍රෝජනත් වෙයි කියලා අපි යනවා ඊගා ප්‍රශ්නේ. ගෞරවනීය සාමින් වහන්සේ ඊයේ ධර්මදේශනාවේදී ඔබ වහන්සේ දේශනා කළ අරමුණ සංසිඳී පාළුවක තනිකමක ඉන්නා වේලාවේදී එන සියුම් සංඛාර නොචේතනා මනාප අමනාප දෙක පහළ නොකර සිටිය යුතුය. එය මට හොඳින් තේරුණා. එසේ කළ හැකි. නමුත් ඒ අවස්ථාවවලදී තදබල කායික වේදනාවක් ආවොත් විශේෂයෙන් සමාධියේදී අමනාප සිතක්. චික් මේකටත් සතුරෙක් ආවා නේද කියා. ද්වේෂ සිතක් පහළ වේ. එවැනි අවස්ථාවකදී එම සිත දැක කුමක් කළ යුතුද කියා පහදා දෙන සේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. කායික වේදනාවක් නම් කයෙන් අහන්න මොකද්ද කරන්න ඕන කියලා. ඔළුවෙන් කල්පනා කරලා හරියන්නේ නැහැ. ඒක තමයි කයේ බොඩි නොලෙජ් කියලා එකක් තියෙනවා. වේදනා නම් මොකද්ද කරන්න ඕන කියලා උගෙන් අහන්න. ඌ ඒකට කියයි. එහෙම නැත්නම් මේ මේ තපල් මාර්ගික ක්‍රමයට බෙහෙත් ගන්න ගිහලා හෝ මනසෙන් කල්පනා කරන දේ නෙමෙයි ශරීරයෙන් අහන්න උඹට අතු මේ ගමන යන්න බෑ. මේ සහයෝගය ඕනේ. දැන් මොකද ඉල්ලන්නේ? දික් කරපන් එහෙම ඔන්නේ නම් දික් කර දුන්න නැවතිල්ලේ සතියෙන් හිමීට දික් කරන්න ළඟ ඉන්න මිනිහට වදින්නත් දික් කරන්න එපා චරිතතර ගන්න දික් කරන්නත් එපා ඉතින් අපිට කොච්චර සාමාන්‍ය බුද්ධිය නැති වුණාද කියලා බලන්න මේ ඉහළ මට්ටමට යනකොට ඉතින් අපිට අහන්න වෙනවා වලිගේ කොහෙද ඉලද වාඩි වෙන්නේ කියලා. මේ තරම් සරල දෙයක් තියෙන්නේ. අපේ ශරීරයේ වැඩ කරන කරන ශරීර ශරීරයේ තියෙනනේ බුද්ධියක් කියලා එකක්. ඌ ඒ කතා කරන්නේ උට බැරි නිසානේ. ඒක හතුරෙකුට ගණන් ගන්න එපා. ඉතින් ශරීරයේ වේදනාවක් අමෝරට තිබෙන්නේ නැත්නම් වේදනයි නැහැ. ඉවසන්න පුළුවන් හරියට ගිහිල්ලා නම් ශරීරයෙන් අහන්න මොකද්ද කරන්නේ? ඒකට ටිකක් කියනවා. ඒ SMS එක දාන්න slowly, mindfully, silently. ගොඩක් වෙලාවට PhD කාරින්න මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. මොකද අර දන්න ශේෂ්ත්‍රය දන්නවා. එතකොට දත මැද ගන්න බෑ වැසිකිලියන්න දන්නේ නැහැ ඔක්කොම කරලා දෙන්න. මොකද ස්පෙෂලායිසේෂන් කියලා කියන්නේ ලෝකයේ අමතක වෙලා. මාත් තව ඩිංගින් වටන PhD level එකට සිලිප් වෙලා වගේ වෙරිලා හිටියේ. මාත් උත්සාහයකුත් ගත්තා PhD කරන්න අතරමැදි මෝඩකම නිසා බේරුණා. ඒ නිසා බොඩි ඇඟේ අමාරු නම් ඇඟේ අමාරුවෙන් ආන. ඒක මිනිස්සයා ගාව උත්තරේ දෙන හැම ප්‍රශ්නෙම උත්තරේ දෙනවා කියලා හිතන්නේ එතනමයි උත්තරේ තියෙන්නේ. ඕක තමයි ගිය සතවර්ෂයේම ප්‍රධාන විද්‍යාඥයා කියපු අයින්ස්ටයින්ට දීපු තෑග්ග දුන්නේ. අයින්ස්ටයින් කිව්වේ මොකද්ද? හැම ගණන් ප්‍රශ්නයක්ම ප්‍රශ්න දැනගත්තොත් උත්තරේ තියෙනවා. ඒකට වෙඩින් උත්තර ගේන්න ඕනේ නැහැ. ප්‍රශ්න ගණන්ක දන්නවා කියලා කියන්නේ ගානේ ඇතුලේ උත්තරේ තියෙනවා. අපි හිතනවානේ මේ කායික වේදනාවට ඇනස්තීසියා ડોක්ටර් ගාව තමයි බේත් තියෙන කියලා හිතනවා. එහෙම නැත්නම් නස්සත්‍රකාරය ගාව තියෙන. නැත්නම් පේන බලන එක ගාව තියෙන. නැත්නම් මෛත්‍රී බුදුහාමර ගාව තියෙන කියලා හේතු කරන්න හදනවා. ඉතින් වගේ පාළුව තනි කරලා ආපුවාම පාළුව තනි කර නිවලා උඹ නාඩං උලලේනෝ උඹටත් එක්කලයි මම පැල් කවිය කියන්නේ කියලා ඌට අඬන්න එපයි කියන්නේ. මම උඹටත් එක පාළුව තනිකම දෙවනක් කරලා කියන්නම් කියනකොට දෙද්දරුම් කරනවා. දෙදරුම් කාලා ඉන්න පටන් අර ගන්නවා උලලේ නැගේ සද්දෙටත් අපි කැමති නෑ. උලලේ නම් මහා අසුබ දර්ශනය. නමුත් භාවනා කරනකොට බුදුජාන කියන්නේ පක්ඛීසු sannivesesu තිතේ මජ්ජත්තිකේ කාලේ බ්‍රහාරඤ්ඤං ප්‍රීති සංජනනම් විය කියලා. දේවතාවෙක් ඇවිල්ලා බුදුහාමුදුරන් කියන අනිත් පැත්ත. තිතේ මජ්ජත්තිකේ කාලේ පක්කීසු sannivesesu බ්‍රහාරඤ්ඤං බයං සංජාතං වේ කියලා. ස්වාමීන් වහන්සේ පක්ෂීත්තු නිදන මැදම රාත්‍රියේ පුතුමාකාර බ්‍රාන්ත සද්දයක් මට ඇහෙනවා මට බය හිතෙනවා කියලා බුදුහාමර ගාට ඇවිත් කියනවා. බුදුරජාණන් කියනවා පක්ෂීන්ද නිදන මැදම රාත්‍රියේ බ්‍රාන්ත සද්දේ මට ඇහෙනවා මට ලොකු සතුටක් ඇති වෙනවා. ඒ තමයි හුදේ කලාව කියන්නේ. ඉතින් පෘතජ්ජනයා ඒ සද්දෙට හරි බයයි. පෘතජ්ජනයා එතකොට ඉචිපිසෝ ගාතාව කියන. නැත්නම් රේඩියෝ එක දාන්න. නැත්නම් කාටද කතා කර කර ඉන්න. භාවනා කරන එක දන්නවා දැන් මේ තනි වුණාම පහළුවට ගියාම ඒ ඇහෙන්න පටන් අර ගන්නවා නිකන් තනි වෙච්ච සද්දේ. ඒ ඒ මෙතෙක්කල් මම මේකට බය වෙච්ච නිසා තමයි මම මේ රේඩියෝ දාගත්තේ හින්දු කිව්වේ. දැන් ඒකට ප්‍රිය කරන්න පටන් ගත්තාම තේනවා මේක කොයි වෙලාවෙත් තියෙනවා. ඒතර කය වේදනා තිබුණත් වෙන දේවල් තිබුණා සද්ද තිබුණත් එයා ඒ හුදේකලාව අගය කරනකොට ඒ සඳහා යමක් කළ යුතුද ඒ දෙක. ඒකට කිසිම කෙනෙකුගේ උපදේශ අහන්න යන්න එපා. ඒ කල යුත්ත කරන්න වැරදුනට ප්‍රශ්නයක් නැහැ. ආයෙත් කරන්න. තමන්ට අව ඒ දෙයට appropriate technology කියලා තියෙන ස්ථානෝචිත ප්‍රඥාව කියලා. ඒක බුද්ධාගමෙන් අහන්න එපා. ඒ වගේ දෙයකට බුදුරජාණන් වහන්සේට චෝදනා කරන්න එපා. සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරන්න. ඔය මේ චාරිපුත්‍ර ස්වාමීන් වහන්සේම ඔය හතරේ පොතේ සඳහන් කරලා තියෙනවා මේ සම්මුතිය ඥානං කියලා එකක් තියෙනවා. අපි සාමාන්‍ය බුද්ධිය කියන්නේ කවදාවත් පාව දෙන්න එපා. ඒක පොත් වලින් ඉල්ලන්නත් එපා. ඒක Taman ළඟ තියෙන්න ඒක ඒක පාවිච්චි කරලා බලන්න වැරද්දක් වුණොත් දඬුවම් විඳින්න බැලෑස්ති වෙලා. හරි ගියොත් හරි. ඒ දේ කරන්නේ නැතුව ඒ හැම එකටම අහන්න බලන්න ගියොත් අපිට පොතේ දැනුමේ මේ පිරෙනවා අපි. ප්‍රායෝගික දැනුම එන්නේ නැහැ. ඒ නිසා කයි වේදනාවක් ආනම් කයින් අහන්න. ඒකට මේ මට මතක නැහැ නාට්‍යයේ මේ නම මොකද්ද කියලා. ඒ කවියක් තියෙනවා ඉහෙ මොකාවේසෙන්නියා ඉස උගුණාවේසෙන්නියා ඒකගයන් වසෙන්නියා ඉසේ රෝග නැසෙන්නියා කනේ මොකාවේසෙන්නියා කං ඈයාවේසෙන්නියා ඒකගයන් වසෙන්නියා කනේ රෝග නැසෙන්නියා දතේ මොක වේසෙන්නියා දත්ත ඇය වේසෙන්නියා ඒ ඔය ඉන්න කරදර කරන එක්කනාගේ ආනිසංසෙමයි යෝග නැති වෙන්නේ ඌ මරලා බෑ වෛද්‍ය විද්‍යාව විස බීජ නාශනය කරනවා කියලා ඒක නතන්න ගියාම මේකත් නැහෙනවා අරූටම සැලුට් එකක් ගහලා කකුලනේ අමාරු මොකද්ද මචං කරන්න ඕන කිව්වම දිගහරපන් කකුල yes දිගහැරලා දෙනවා වැඩි මම ඒක ගැන කතා කරා අපි යන ඊගා ප්‍රශ්නේ ගෞරවනීය සාමීන් වහන්ස උපදේශ පරිදි සක්මනෙහි යෙදී සිත හොඳින් තැම්පත් වූ පසු පර්යංකෙහි ඉඳගත්ෙමි. සිත විසිරී යෑම අඩුය. ගියත් ඉක්මනින් සති නිමිත්තට සිත ගෙනේමි. ආශ්වාස ප්‍රශ්වාස රැල්ල සියුම් මන බව දැනේ. ටික වේලාවක් එසේ කී එසේ තිබී ආශ්වාස ප්‍රශ්වාසයේ නොදැනියයි. උඩුකය සැහැල්ලුය. ඉදිරියට හා පසුපසට උඩුකය යාන්තමට සෙලවෙන බවක් දැනේ. සුළඟට හසු වූ කුඩා කොළයක් මෙනි. සිතට දැනෙන්නේ උදරයේ උස් පහත් වීම පමණි. ඒ ආස්වාස ප්‍රස්වාසයෙන් සිත සැහැල්ලුය. මොහොතකින් කලින් අවස්ථාවලදීමෙන් සුසුමක් වැනි දිග ආස්වාසයකින් නැවත ආස්වාස ප්‍රස්වාසය දැනෙන්නට විය. අද දින කමඨහන් පිරිසුදු කිරීමේදී ඔබ වහන්සේගේ ධර්මදේශනාවට සවන් දීමේදී මට වැටහුණේ තව දුරටත් ඉන් ඉවත් නොවි සති නිමිත්තේ සිටිය යුතු බවයි. නැවත හිස් බවක් ඇතිවිය. උඩුකය නැතුවක් මෙනි. මොහොතක් සිට සිටින විට පියකරු සෙනහවකින් පිරුණු ගැහණු ළමයි කීප දෙනුගේ දර්ශනයක් පෙනී නොපෙනී ගියා. තව දුරටත් සිටින විට ඊට මොහොතකට පෙර කෙනෙක් මා ආපසු නිවසට යන අන්දම විමසූ විට මා ඊට දුන් පිළිතුර දෝංකාරයක් ලෙස මටම අසන්නට ලැබුණා. ඒ ගැන සිතුවිලි පහළවන්නට විය. රූප දැකීම, ශබ්ද ඇසීම නිසා ඇති කරගත් කාය සංකාර හා වචී සංකාර, මනෝ සංකාර ලෙස ඉදිරිපත් වේ යයි සිතිමි. තවත් බලා සිටියේදී තුනට යසලින් වේදනාවක් ඇති වී ක්‍රමයෙන් වැඩි වේ. එවිට කාය සම්පජස්ස වේදනාවක් ලෙසත් වේදනාව හඳුනාගත් සංඥාවක් ඇති වෙන සංස්කාරත් මේ සියල්ලට මුල් විඥානයත් දැන් අනිත්‍යයට ගොස් ඇති බවත් සිහි කළෙමි. තුනටියේ වේදනාව ක්‍රමයෙන් අඩුවේ. තුනටියේ වේදනාව අඩුවන විට දනහිස් දෙකේ වේදනාව මතුවේ. අර්ධ පරයන්කයෙන් සිටි මාගේ දනහිස් තද කොට්ටයක තිබුණත් මට දැනෙන්නේ කළු ගලක් මත දනහිස් තදවන්නාසේය. පෙර පරිදිම කාය සම්පසජ්ජ වේදනාවක් ආදී වශයෙන් සිහි කරන විට දිගට ම දිග සුසුම් රැලි තුනක් පමණ ඇති වී සාමාන්‍ය තත්ත්වයට පත් වුනිමි. භාවනාවෙන් පසුවත් දනහිස සහ තුනටිය වේදනා සහිත දැයි බැලුවත් කිසිම වේදනාවක් නැත. ගෞරවනීය සාමීන් වහන්ස මේ සිදුවීම්ද වැරදියත් නම් ඒවද ඉදිරියට කළ යුතු දේද මා කෙරේ අනුකම්පාවෙන් පහල්දා දෙනසේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සැප සහ නිවන් සුව පතන්නෙමි. මේ වගේ ප්‍රයත්න නිසා Tamanට සතිය පවතින වෙලාව නැත්තම් මූල කර්මස්ථානයේ පවතින වෙලාව නැත්තම් ඉරියව්ව පවතින වෙලාවේ වැඩිවීමක් වෙනවනම් ඒ බොහොම සරල ඍජු උපමානයක් වෙනවා සතිය වැඩෙනවා කියන්නේ. ඉතින් අපිට කරන්න තියෙන මේ මේක අර අර කියන විදිහට මේ සංඥා කොටස සංස්කාර කොටස විඥාන කොටස වේදනා කොටස වැටෙන වෙලාවලුත් තියෙන්න පුළුවන්. ඒ කොයි එක වැටුණත් ඒ හැම එකක්ම සතියට ආධාර කරනවා. සතියට අනුග්‍රහ කරන නිසා බලන්න වෙනදට වැඩි වෙලාවක් ඉන්න පුළුවන්. වෙනදට වැඩි වෙලාවක් අරමුණට මුණ දාන්න පුළුවන්. වෙනදට වැඩි වෙලාවක් සතියේ ඉන්නවා වගේ කියන අර මූලික උපමාන වැඩෙනවනම් මේ ඔක්කොගෙම නිමිත්තක් වෙනවා. ගොඩාක් විස්තර සහිත ගමනක් ගියත් ගමනේ සතිය පවතිනවා. එතකොට මේකෙන්ම හම්බ වෙන ලාභය තමයි වෙනත් වැඩක් කරනකොට වුණත් එබඳ අපි කල්පනාවක් කර කර ඉන්නවා නැත්නම් රූපයක් බලමින් ඉන්නවා සද්දයක් අහම ඉන්නකොටත් අපිට ටික හිත දාලා බලන්න පුළුවන් මේ සද්දේ මේ වේදනාව හරහා මට ඉන්න බව ඉරියව්ව බලා ගන්න පුළුවන් ගතියක් එනවද කියලා එතකොට අපිට කොහේ හිටියත් මොන ඉරියව්වේ හිටියත් සතිය වැඩිවීමේ තියෙන උත්කෘෂ්ඨ සතිය නෙමෙයි සාමාන්‍ය සතිය වැඩිවීමේ හැකියාව එන්න පටන් ගත්තාම අපේ ජීවිතේ අපි බහුලීගත කරන්නේ වෙන මොනවත් නෙවෙයි ඒ විෂම විවිධ தත්වයටදී සති ධාරා පැවැත්වීම. හරීම සරලකම ජීවිතේට එන්න පටන් අර ගන්නවා. මොන සංකර දෙයක් කරත් හිත අවුල් වෙන්නේ මල් මාලේ මොන මල ඇමිනුවත් අර මැද තියෙන නූල කැඩෙන්නේ නැතුව තියෙනවා වගේ එනේන මල අමුණන එකයි තියෙන්නේ. ඉතින් එතකොට ඒක ලොකු ශිල්පයක් බවටපත් වෙනවා. ඊට පස්සේ ඕනනම් মালටි ටාස්කින් බරපතල වගකීම් සහිත වැඩක් කරනකොට උනත් මුල පටන් ගත්තේ මෙහෙමයි ගියේ වැඩේ මෙහෙමයි දැන් ඉන්නේ මෙහෙමයි කියලා බුක් කීපින් කියලා එකක් නැත්නම් පොත් තැබීමක් එන්න පටන් ගන්නවා. ඉතින් අන්තිමට පේනවා මේ කාගෙත් ඔච්චරම තමයි. එන අරමුණ මොන මායя වුණත් බුදුන් වුණත් අන්තිමට ඉවරනකොට ඒක ගන්න දෙයක් නැහැ. ඔක්කොම මේ තුච්ච தත්ත්වෙට, හිත தත්ත්වෙට, ශූන්‍ය தත්ත්වෙට, අනුන්ගේ தත්ත්වෙටපත් වෙනවා නම් ගියා පාරේ උලඟක්වත් නැතුව යන ගමනක් තියෙනවා. ඉතින් මේකේ පළවෙනි සැරේ දෙවෙනි සැරේ වෙනකොට අල්ලන්න අමාරුයි මේක මේ. හිතේ සිලිලාරයක්ද, මනෝ විකාරයක්ද, කෝඩු ගැති වැඩි නිසා. නමුත් මේකට එක උත්තරයක් තියෙනවා. නැවත නැවත වෙන්න දීලා තමන්ට මේ අශීරු ගමන දැන් අශීරුවෙන් තොර වනායාසයෙන් වෙන විදියට යන්න යනවනම් හරි කියන කතාවට එකඟ වෙන්න පුළුවන්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව සක්මන් භාවනාවෙන් පසු මම ආනාපාන සති භාවනාව සඳහා ඉඳගෙන මම දැන් මෙතන යයි සතිමත් වී ආනාපාන හුස්ම රැල්ල වෙත සිත යොමු කළමි. නාසය නාසිකාග්‍රේ හඳුනාගත් සති නිමිත්ත හරහා ආශ්වාස වායුව සිසිලස සිසිලසත් රළු හෝ සුමුදු ලෙසත් ඇතුළට ගලා යනු දැනුනි. ප්‍රශ්වාස වායුව උණුසුම් ලෙසත් සුමුදු ලෙසත් පිටවිය. ආශ්වාස ප්‍රශ්වාස දෙකම දිගු ලෙස දැනිනි. ආශ්වාසයේ හා ප්‍රශ්වාසයේ මුලැමැද අග නිරීක්ෂණය කළෙමි. මෙහිදී සුලන් රැල්ල සති නිමිත්ත හරහා ගමන් කරන හැටි පැහැදිලිව වැටහිනි. සිතට ප්‍රීතිය ඇතිවිය. ගතට පහසු බවද දැනුනි. බාහිර සිතුවිලි වලින් කරදර නොවිනි. මෙලෙස සැලකිය යුතු කාලයක් ගත කරන විට ආනාපානයේ කෙටි වී නොදැනී ගියේය. ආලෝක නිමිති පහළ විය. උපේක්ෂා වීමි. මෙම අවස්ථාවේදී විතක්ක ਵਿਚාරහ යන ධර්මතා දෙකම ගිලිහි තිබිනි. ප්‍රීතිය හා සුවයද සිතේ තැන්පත් බවද පිහිටියේය. පැයකට ආසන්න කාලයකට පසු මෙම භාවනා අවස්ථාව නතර කෙලිමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙම අත්දැකීම ධානා අවස්ථාවක් දැයි පැහැදිලි කර දෙනු මැනවි. දෙවෙනි කොටස වෙනත් පරයන්ක කිහිපයකදී පහත සඳහන් අත්දැකීම ලදිමි. ආනාපානය කෙරෙහි හොඳින් මුහුණ දා සිටින විට සිතට ප්‍රීතිය හා ගතට සුවය දැනෙන විට ආනාපානය පිළිබඳව තබන අවධානය අඩු කළමි. මේ ආකාරයට විතක්ක ਵਿਚාරය යන චෛතසික දෙකටම අවධානය අඩු කරමින් සතිමත් වී සිටියෙමි. ආලෝක නිමිති 15 විය. ආනාපානයේ ඊතා දුරින් පිහිටා ඇති බවත් සිත තැම්පත් වී ඇති බවත් පෙනුනි. මෙලෙස විතක්ක ਵਿਚාරයට අවධානය නතර කොට එහෙත් ඒකාග්‍රතාවය රැකගත හැකි විය. මෙලෙස විනාඩි 45ක් පමණ සිට පරයන්කයෙන් නැගී සිටියෙමි. ගෞරවනීය සාමීන් වහන්ස මේම අවස්ථා දෙක පිළිබඳව ධර්මානුකූලව පහදා දෙනු මැනවි. සමාධියට වඩා යෝග්‍ය ඉහත අවස්ථා දෙකෙන් කුමන ක්‍රමයේදයි පැහැදිලි කර දෙනු මැනවි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. මේ දෙකේදීම විතක්ක ਵਿਚාර දෙක තමයි වැඩිම පටලවාගෙන තියෙන අවබෝධය ඇතින් දුර්වල කරගෙන තියෙන එකේ තමයි විතක්ක ਵਿਚාරේ නතර කරන්න හදනවා කියන්නේ ඒකත් විතක්කයක් තමයි. විතක්ක ਵਿਚාරේ අඩු කරන්න හදනවා කියනවා ඒකත් විතක්කයක් තමයි. ඒ නිසා ඒ වචනේ පිටලෙල්ල කාලා තිබුණාට වචනාර්ථයේ තේරුම් අරගෙන නැහැ. නමුත් භාවනා කරගෙන යනකොට සිද්ධ වෙන දෙයක් Taman නතර කරන දෙයක් නෙවෙයි. ඒ සිද්ධ වෙන වෙලාවේදී අලුතෙන් විතක්ක කරන්න එපා කියන එක තමයි මේ කියන්න හදන්නේ. නමුත් මේකේ කේල් කන වැටපැනලා තියෙන හොරාට ඉස්සර වෙලා. ඒකට හේතුව මේ තාක්ෂණික වචනවල අර ව්‍යාකරණාර්ථයේ වාචාර්ථයේ විතක් අරගෙන සාකච්ඡා කරලා තියෙනවා. විතක්කේ කියලා කියන්නේ හිත මෙහෙවනවායි කියලා. එක්ක විතක්කේ නැති කරන්න මෙහෙවුවත් විතක්කයක් ඒක සිද්ධ වෙනකොට වෙන්න ඇරලා බලන්න ඉන්න එක කියන එක අමාරුයි තේරුම් ගන්න. ওই විදිහට ගිහලා ඒ නිසා සමාධියක් වෙන්නත් පුළුවන්. උසස් සමාධියක් වෙන්නත් පුළුවන්. ධානයක් වෙන්නත් පුළුවන්. මේක නැවත නැවත කරන්ඩ ওই විදිහට තර්කණයකින් තොරව අනායාසයෙන්ම වගේ ඒ කටයුතු වෙන්න ගත්තට පස්සේ තමයි අපිට කියන්න පුළුවන් මේක වශී වෙලා තියෙනවා මේක නැත්තම් මට සිද්ධ වෙලා තියෙනවා කියලා තාම තියෙන්නේ අර සිලිලාරයකින් අතපත ගන්න ගතිය තියෙනවා. ඒ කියන්නේ විතක්ක ਵਿਚාර දෙක බොහොම සූක්ෂම වැඩ කරනවා. නතර වීම කතාවකට වැඩිය සූක්ෂම වැඩ කරලා තියෙනවා යෝගාවචරය ඕනට වැඩි එකත් එක පටලවිලා තියෙනවා. නමුත් පරිසරය දිහා බලනකොට පේනවා මේක කීප වතාවක් වෙන්න ඉවසීමෙන් කටයුතු කරොත් ගොඩ එන්න පුළුවන් වෙනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. මා ඊයේ රෑ පරයන්කේ වාඩි වී ආස්වාස ප්‍රස්වාස මෙනෙහි කරමින් සිටියා. ටික වේලාවකින් මේ මෙනෙහි කිරීම අමතක වී ගියාසේ දැනුනි. එහෙත් හොඳ සිහියෙන් ඉන්නා බව වැටහුණා. තව විනාඩි කිහිපයක් ගිය පසු නිසල්ම් නිසල්මන්ව තිබූ මුළු කයම එකවර විශාල සෙලවීමකට ගැස්සීමකට ලක් වුණා. ඒත් එක්කම ආස්වාස ප්‍රස්වාසයේ මෙනෙහි කරන හැටි සහ කයේ ඇතිවන වෙනස්කම් කම්පන චංචල ස්වභාවයන් දැක ගන්නට හැකි වුණා. ටික වේලාවක් ඒ දෙස බලා සිටන විට මේ මෙනෙහි කිරීම සිත වශයෙන්ුත් කායික ක්‍රියාවලින් රූප වශයෙන්ුත් වැටහි ගියා. මේම කීප වරක් ආවර්ජනා කරමින් සිටින විට මේ මාහට වැටහෙන්නේ නාම රූප නොවේදයි සිතුණා. හිතේ විශාල ප්‍රමෝදයක් ඇතිවීමත් සමගම නින්දෙන් අවදි වූවක් මෙන් දැනුණා. ගෞරවනීය සාමීන් වහන්ස මාගේ தත්ත්වය ගැන ධර්මානුකූලව පැහැදිලි කර දෙන ලෙසමෙන් කරුණාවෙන් අයදිමි. ඔබ වහන්සේට මෙපින් බෙලෙන් නිවන් සුවයම පතමි. මේ වගේ වුණාම මේ ඉස්ලාම් බේනේ බොහෝම මේ පිරිසුදුකමක් නැතුව එහෙම නැත්තම් කියන්නේ ඔය කැටයන් මුකුත් නැහැ නිකම්ම නිකම් වගේ පේනවා. නමුත් ඒක නැවත නැවත කරනකොට කරනකොට මේ පරිච්ඡේද ගතිය විසද ගතිය එන්නේ වැඩි ඒක තමයි මේ භාවනාවේදී තියෙන වටිනාකම කෑමක් කේමනම් කන්න කන්න එපා වෙන්නේ. භාවනාවේදී එන්නේ නෝපොත් මේ දෙකේ වෙනසක් තියෙනවා. විපස්සනා ඥාන එන්නේ එන්නේ එකම දේ කරනකොට සාමාන්‍ය විදියට වෙන්නේ නීරස වෙනවා. අපේ සාමාන්‍ය රසස්වාදේ විදිහට හිත. ඔත් භාවනා ධර්ම ඕජා වෙන්න පටන් අරගත්තොත් එහෙම වෙන්නේ එයාට තිබුණ විපස්සනාව නැත්තම් තිබුණ අවබෝධය තියුණු වෙන්න පටන් හරියට මේ පියක් වැඩ ගන්න ගන්න ගන්න තියුණු වෙනවා වගේ ඒක නිසා මේ වගේ தත්ත්ව චේතිසු පිටින් ඇහුවටදී දෝෂයක් නැහැ. නමුත් පිට කෙනෙක් මොනවා කිව්වත් විශ්වාසය ඇති වෙන්නේ මේක හරි කියලා හිතාගමු. හිතාගෙන නැවත නැවත වෙන්න දෙනකොට ওই තියෙන තීව්‍ර භාවය, තීක්ෂණ භාවය, සියුම් භාවය වැඩි වෙනවනම් ඒකට අනුග්‍රහ කරන එකයි කරන්න අවසාන ප්‍රශ්නය ගෞරවනීය සාමින් වහන්ස තිරුවන් සරණයි ඔබ වහන්සේ ඊයේ දේශනා කළ ධර්ම දේශනාවෙදී දැක් වූ කාය සංකාර වචී සංකාර හා මනෝ සංකාර ගැන විශේෂයෙන් සැලකිලිමත් උනේමි. ඉන්පසුව වාඩි වූ භාවනා වාරවලදී වචී සංකාර අනාගතයේ කිව යුතුයයි සැලකිය හැකි කතා සංස්කරණය කරමින් වර්තමානයේ සිටීමයි. මම ඒවා දැක නතර කරමින් බොහෝ විට වචී සංස්කාරයෙන් මිදෙන්නට බැලුවෙමි. ඒවා තවද තවද කාය සංස්කාරය ආස්වාස ප්‍රස්වාස හෝ ශරීර වේදනා අඳුනා ගතිමි. එහෙත් මනෝ සංස්කාර වෙන්කර හඳුනා ගැනීම අපහසුය. ඒවා සිතුවිලිද කුමන සිතුවිලිද එසේ අසන්නේ වචී සංස්කාරයේද සිතුවිලි නිසාය. ඔබ වහන්සේ මට අනුකම්පා කර උදාහරණයක් සමග පැහැදිලි කර දෙනමින් ගෞරවයෙන් අයද සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔව් මේක මූලධර්ම මේ ප්‍රශ්නයක්. කෙසේ නමුත් මේ වචී සංස්කාර වශයෙන් අපි නිතරම ඉන්නේ ඉස්සරහට කතා කරන තියෙන දෙයක් ගැන සලසුම් කරමින් නැත්නම් කරපු කතාවක පැටිච් එකක් ගැන හිත හිතා ඒ නිසා ඒක දිගින් දිගට දිගින් දිගට පටලැවෙනවා. අපි මේ හැත් ඇදෙන ගතියක් තියෙනවා. ඒක නිසා විතක්කෙත්වා ਵਿਚාරෙත්වා වචම් බින්දති කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. අපි වචනයක් කතා කරන්න ඉස්සෙල්ලා tire පිටිපස්සේ ඒක මේ රිහර්සල් කරනවා. එහෙම නැත්නම් පුහුණුවක් කරනවා. පුහුණු කරලා තමයි යන්නේ. ඉතින් ඒක නිසා ඒකට විචිත්‍රවත් කතාවක් කියනවා. දෙයියෝ දකින්නේ වචනේ නෙවෙයි ඒකට පුහුණු කරන වෙලාවෙම දන්න මේ මනුස්සයා දැන් මේකයි කියන්න හදන්නේ කියලා. ඒකට විතක්ක විපහාරය කියලා කියනවා. ඒ නිසා මේ මනුස්සයා වචන කියන්නේ ඉස්සෙල්ලා දෙයියෝ දන්නවලු. එහෙම නැත්නම් දිබ්බ සෝත ඥානෙ තියෙන කෙනා දන්නවා. මෙයා මේ කියන්න සැලසුම් කරන්නේ මේකයි කියලා. ඒ වගේ ඒකක් කියුණාට පස්සේ අනේ මට මෙහෙම කියුණා මට වැරදුනා කියලා කිව්වට තතිමත් ඉන්න එක්කෙනෙකුට තේරෙනවා ඒක මේ එක එක චිත්තක්ෂණයක වෙන වැඩක් නෙවෙයි. ගැම්මක් යනවා. ඒ ගැම්ම යන දිගටම අපි ඒ චේතනාව අනුමත කරන්න ඕනේ. අගේ කරන්න ඕනේ. කෙරුවට පස්සේ තමයි ඒක වචනෙට බිඳෙන්නේ. ඉතින් ඒක නිසා ඒක හොයන්න ගත්තාම තේරෙනවා අපි වචනයක් කතා කරලා ඉවර වෙනකොට හිත පුදුමාකාර විදිහට වෙහෙස වෙලා ඉවරයි. ඊට පස්සේ වචනේ අහපු එකන පටලවා ගත්තට පස්සේ තවත් නඩුවක්. කතා කරපු හැම දෙයකින්ම වෙලා තියෙන පැටලෙන එක විතරයි. ඒ නිසා දවසක තේරෙන්න පටන් අර ගන්නවා අපිට මේ කතා කරන්න වෙලා තියෙන්නේ පෙර කරපු අකුසල කර්ම නිසා. එහෙම නැත්නම් කට වහගෙන පැත්තකලා ඉන්න පුළුවන්. සමාජශීලී සතෙක් වශයෙන් මනුස්සයෙක් කරන්න අමාරුයි. ඒක නිසා එකක් කරත හැකි ඒ වචී සංඛාර ගැන දැනගත්තට පස්සේ හම්බෙන උපරිම අවස්ථාව ප්‍රයෝජනරන නිසද්ද තව කෙනෙක් බනවන්න එපා. තව කෙනෙක් බනවනවා කියලා කියන්නේ ඒ මනුස්සයා ගන්න දැහන බිඳිනවා. අත්‍යවශ්‍යතාවයකට බනවනවා නම් ඒක ලොකු සංසෙක් කියන්නේ ඇඳිල්ලක් කියලා ගණන් ගන්නයි කියලා. බැරිම නම් මිසක් අඬන්න එපා. පුළුවන් විදියට වත ගහගෙන යන්න කතා කරන්න එපා. ඒ වගේම තව කවුරුට අඬනවනම් ඉක්මනටම නලවන්නේ කියලා කියනවා. ඉල්ලන කැවුත් හරි දීලා ඉවරක් කරන්න. ඔබට ඕනේ මේනේ ආගන්න. අනේ හිත වරෙන් වචී පරම මොකුත් එපා. දීලා දාන්න. ඒක ලොකු සාංශයක තහවුරු කරන්න කියනවා යමක් නොදුන්නාමත් අඬන ගතියක් තියෙනවා. තමයිලු. ඒකට දෙවෙනි ඇඬිල්ල කියලා දාගන්නයි කියනවා. ඉල්ලීමක් කියන්නේ ඇඬිල්ලක්. කවුරක්වත් කැමති නැහැ තව කෙනෙක්ගෙන් ඉල්ලීමක් කරන්න. Tamanට පුළුවන්කම තියෙනකම්. ඒ නිසා ඉල්ලන හැම වෙලාවෙම අපි ඒක විදිහක බැගෑවීමක් වෙනවා. එතකොට මේ කටයුතු අදාළ අපේ ඉන්ධන දහන වෙලා ඉවරයි. ඒක සිද්ධ වෙන්නේ කයෙන්වත් මනසින්වත් නෙවෙයි මේ වචී සංස්කාර හරහා. එතකොට ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ මනෝ සංකාර කියලා සංඥා චේතනා දෙක. සංඥා චේතනා දෙක කියලා කියන්නේත් මනසෙම තියෙන චෛසික දෙකක්. හැබැයි ඒ දෙන්න මේ බොහොම Tamange ස්ථානේ තහවුරු කරගත්ත චෛසික දෙයක්. ඉතුරු චෛසික 50ම සංස්කාර ගොන්නට වැටෙනවා. මේ දෙන්න තමන්ගේ කූඩාරම ගහගෙන බලකඳුරු බැඳගෙන ඉන්නේ. ඒ දෙන්නගෙන් තමයි අපි නලවන්නේ, නටවන්නේ. ඒ නිසා අපි අරිම බයයි ඒ දෙන්නට අත ඒ දෙන්න දෙන්න ලනුව කාලා තමයි මේ නටන්නේ. ඒ නිසා මම මේ කෙහෙල් ගහ ගන්නද යන්නේ පොල් ගහ ගන්නද කියලා යන්න නම් මගේ වේ චේතනා මේ වේදනාවයි සංඥාවයි දෙක වැඩ කරන හැටි බලන්න ඕනේ. ඒ සඳහා කරන තින යමක් නොකර එන ගොජේ දිහා බලන්නේ. අපි මේවට නම් වනම් දීගෙන මේක සැපයි කියන මේක දුකයි කියන කතන්දර ගෙතුවට ඒන වේදන අපිට කතන්දර ගොතන්න හිතාගෙන ඉනව නෙවෙයි. අපි එනේන වේදනාවක කතන්දර ගොතනවා. එනේන සංඥාවක කතන්දර ගොතනවා. ඒක තහවුරු කරගන්න තියෙන ආශාව නිසා මේ ඇවිල්ලා යන්න යන දෙයක් මේ වරුවේ ඊ ආපු ඊයට ආපු මට මොන ඉංගන්ද කියලා ඔකට යන්න ඇරියා නම් සංඥා වේදනාවල තියෙන නපුරු බලපෑම නැති වෙනවා. ඒකත් හිතම තමයි නමුත් මේ සුවිශේෂී චෛත්‍යක දෙකක්. ඒ නිසා ඒක සඳහා භවනා කරන්න යන්න එපා. කවදාකවත් හොරා ගැම්මෙන් පේන අහන්න යන්න එපා. ඒක වෙන්නේ නැහොත් භවනා කරනකොට දවසක එයා හෙලි වෙයි, එලිදරව් වෙයි. එතකොට බුදුන්ට වැඳලා පැත්තකට වෙයි. මේවා අල්ලන්න භවනා කරන්න හදනවා කියලා කියන්නේ මනසේ පෙන්නන මායාව. මනසේ මායාවේ මැජික් කරයෙන් අහන්න හදනවා වගේ ඕක බොරුවක්ද ඇත්තක්ද කියලා. මැජික් කාර්ය ගාව තවදාකත් ඇත්තක් නැහැ. තියෙන හරියක් බොරු. ඒ නිසා ඕක දිහා සතියෙන් යන්න ඉදිරියට යනකොට කහු වෙන වෙලාවක් එනවා. හොඳයි මචං අද නම් හරියට වෙලාවට වගේ වෙලා විවරනවා. ප්‍රශ්නාවලිය අවසන්යි. ඉවරයි. අවුනේ. ප්‍රශ්නාවලිය අවසන්යි. ඒක තමයි මම කිව්වේ. ඒකට වෙලාවත් හරි. වෙන කාට හරි කල් වෙලා තියෙන නිසා කිවිතු කලිචමක් තියෙනවා නම් අපිට ඒකට අද වෙලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි සක්මන් භාවනාව සඳහා වෙලා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ මේක මේ පළවෙනි ප්‍රශ්නෙට ආදාළයි අර නිබ්බිදාව අවස්ථාවේදී චේතනා එන අවස්ථාව විස්තර කරපු එක දැන් අපි හිතමු අපි ද්වේෂය කියන සිතුවිල්ල ආවහම ඒක අඳුරගත්තට එතනදී ඒ සිතුවිල්ල නතර වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ අඳුරගන්න පුළුවන් වුණාට සිතුවිල්ලත් එක්කම ටික වෙලාවක් යනවා සමහර අවස්ථාවල. ඒ ගිහිල්ලා සමහර අවස්ථාවල ටික වැඩි වෙලාවක් ගිහිල්ලා නැවත මූල කර්මස්ථානයට එන අවස්ථාවක් තියෙනවා. ඒ වගේ අවස්ථාවක් ඒකේ සරුවචනanse පෙන්වන වක්කඩයක් ළඟ පෙන පිපිච්චාම සමහර පෙන එතනම බිඳෙනවා. සමහර පෙන පොඩ්ඩක් ඈතට ගිහිල්ලා බිඳෙනවා. සමහර එන ඈතට ගිහිල්ලා බිඳෙනවා. ඒ නිසා ඒ ඒ පෙන පිඩුවේ තියෙන ආයු කාලේ ඒකාන්තෙම බොහොම ක්ෂණබංගුරයි සමහරව එතන එතන බිඳී යෝගාවචර හිතනවා මේ ද්වේෂය අඳුරගත්ත ගමන් ද්වේෂය බිඳෙන්න ඕන කියලා. එහෙම කන්නේ නැහැ. අපිට මෙහෙම කරතේ ද්වේෂිත ද්වේෂ නොකර ඉන්න පුළුවන්. එදාට ද්වේෂය බල පුළුවන් කාර්කම් ඉවරයි. ද්වේෂයට අපිට කරදර කරන්න පුළුවන් ඉන්නේ ද්වේෂයට ද්වේෂ කෙරුවොත් විතරයි. නිසා ද්වේෂය ආවට පස්සේ ද්වේෂ නොකර ඉන්න කල්පනා කරන්න. ඒක තමයි මෛත්‍රිය කියලා කියන්නේ. ඇත්තටම අපි ඔය කියන මෛත්‍රිය නෙවෙයි බුදුරජාණන්තිගේ මෛත්‍රිය තියෙන්නේ. අවේරෝ හෝමි. වෛර නොකරන්නේ මෙච්චරයි. වෛර මෛත්‍රී කරනවා කියන එකක් බුද්ධ සාධනේ නෑ. නම දාගත්තට තියෙන්නේ වෛරේ නැතිකම විතරයි. ඒ නිසා වෛරය මනඟට එනකොට කවුරුත් මං විදිහට නුරුස්නා විදිහට හැසිරෙනකොට හිතවිල්ලක් එනකොට කාලගුණේ නුරුස්නා වෙනකොට මං ඒකට නුරුස්නා ගති පාන්න ඔපා හිටියොත් වයි ද්වේෂයට ද්වේෂ නොකර හිටියොත් ඒකට ඒ ඇවිල්ලා අනුපුප්පන මාට මට කරදර කරන්න බෑ ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මෛත්‍රී භාවනාවේ ආනිසංසයක් විදිහට යමෙක් නිතර මෛත්‍රී හිත පවත්නවා නම් එයාට වෛර කරන්න හදන මිනිස්සයා කඩුවක් දෙකට නමන්න හදන මිනිස්සෙකුගේ දඬුවම විඳිනවා කියලා ඉදවට කැපෙන කඩුවක් දෙකට නවන්න ගියාම මොකද වෙන්නේ? කැපෙනවා. යාට වදින්නේ නැහැ, මෛත්‍රිය වදින්නේ නැහැ. මොකද මේ මනුස්සයාගේ හිතක නැහැ. අර මනුස්සයා මට වෛර කරයි කියලා. ඒ නිසා වෛර කරන කෙනා Tamange අත කපා ගන්නවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ නිතරම මෛත්‍රී සිතක් පවතින්නේ නැහැ. සාමාන්‍ය මෛත්‍රී හිත නැහැ කියන්නේ ද්වේෂයට ද්වේෂ නොකරන එක තමයි මෛත්‍රී කියන්නේ. මෛත්‍රී කියලා සුපර් මාකට් එකේ පැකට් නැහැ. එනතෙන් අල්ලපු ගෙදරින් හොරකම් කරලා ගන්නත් බෑ. මේ ලෝකේ තියෙන හරියක් තියෙන්නේ ෆ්‍රික්ෂන්. මේ ලෝකේ කිසිම දෙයක් සමාන්තරව යන්නේ නැහැ. හැමතැනම ගැටුම තියෙන්නේ. ඒකට හොඳ ලුබ්‍රිකන්ට් එකක් තියාගන්න. ඒකට සිනේහණය කියලා කියනවා. ගණන් ගන්න එපා මේ කවුරු ඇවිල්ලා මොනව කරලා ගියත් මේ මිනිස්සු දිගට ඉන්නේ ඕක කරලා යනවා. ඉතින් ඵලයන්. මේ රිට්‍රීට් කරන්න ඕගොල්ලෝ කොච්චර නඩුවක් දවස් 10 යනවනේ. ප්‍රශ්නයක් නැහැ. කියලා තියෙනවා දවස් 10 පස්සේ තියන්නෙත් නැහැ. හිටියත් එළවලු. ඉවරයි. ඒ නිසා ද්වේෂයට ද්වේෂර කරන්නේ නැහැ කියන එක තමයි මෛත්‍රී කියන්නේ. මොකද අපි ඒක නෙවෙයි මෛත්‍රී කියන්නේ. අපි ඒකෙන් වෙන කොමොඩිටි එකක් හදාන තියෙනවා මෛත්‍රී භාවනා කියලා. අර වාක්‍ය කියනොට මෛත්‍රී වෙයි කියලා. ඒකත් කියන්නේ ද්වේෂින් වෙන්න ඇති. අපි දන්නේ හිස්තනක් වගේ හිත තියනවා නම් ඒ වගේ අවස්ථාවක ඒකද ඒකට ඒක ද්වේෂය කියන්න බෑ. එතකොට ඒකට ද්වේෂ කරන්න පුළුවන් ඒක උදකලාවක බව දන්නේ නැතුව පාළු ගතියකට හිත ගත්තොත් පාළුව දෙවනත් කරලා උඹ නාඩා උලලේනෝ කියලා සින්දුවක් කියලා නිකන් නිකන් තියෙනවා. මේ කවදාවත් මේ ලෝකේ දෙන්නේ සමාන්තර නැහැ. මේ තියෙන කිසිම වස්තු දෙකක් සමාන්තර නැහැ. ඒ ගැටුම තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඒ නිසා ඒක හැම වෙලාවෙම ඝර්ෂණයක්. ඉතින් ඝර්ෂණය තිබුණට කමන්නේ මැෂින් එක දුවනවා 90ක් 90ක් විතර කාර්යක්ෂමතාවය තියෙනවා නම් ඉතින් රුබ්‍රිකේෂන් දම දමා ලයින් කර කර සර්විස් කර කර දුවන එකයි තියෙන වෙන මොනව කරන්නේ 100 100ක් පර්ෆෙක්ට් මැෂින් නැහනේ. ඒ නිසා මැෂින් මත තිබ්බොත් ෆ්‍රික්ෂන් තියෙනවා. ඒ නිසා අපි ජීවත් වෙන තාක්කල් ගැටුමක්. ජීවිතය කියන්නේ ගැටුමක්. ඒකදී පුළුවන් තරම් ආ කියන්නේ දාගන්නේ පවුඩොක්කේ. දැක්කේ නෑ වාගේ, ඇහුනේ නෑ වාගේ, දැනුනේ නෑ වාගේ, මොලයක් නෑ වාගේ, මෝඩෙක් වගේ ඉඳලා ගලාගෙන යන්න ගන්න එකයි තියෙන්නේ. ඒක නෝන්ජල්කමක් වගේ වෙන්නේ. නමුත් ද්වේෂයට ද්වේෂ කරන්නේ නැහැ කියව නෝන්ජල්කම නැත ඥානයක් තියෙනවා. එතන ශික්ෂාවකුත් තියෙනවා. ඒ වගේම කරපු ගමන් ප්‍රතිඵල. ආයේකේ මේ අකාලිකව ප්‍රතිඵල දෙනවා. ඕනම කෙනෙක් Tamanට කිපිලා එන වෙලාවේදී ඔලුව පාත් කරන ඇත්ත. <laughs> අපේ අපේ කවුද මේ මේ තමවසාන්සිනකොට තමාට තද වෙනවා හොඳටම කේන්ති යනවා. එන් චුට්ටන් ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මේ තමාට උදේ යනකොට කේන්ති ගිල්ලා ඉන්නේ මට බයිනවා කියලා. ඊට පස්සේ මං කොහොමද වැඩක් කියන්න ඈතට විලා කරපන් සූපත් වේවා සෝවත් වේවා කියපන් කිව්වා. තොට ගහනවා මං කෝස්සෙන් කිවලු දැන් මූට බයිනකොට සූපත්තිය සූපත්තිය කියලා. ඌ මං කිව්වා එලිපත්te ඉඳලා ගියපන් එළියට බයින්න බලාගෙන ඌ මොනවාරි කිව්වනම් නැගලා යනවා. ඌ කිව්වත් සූපත්තිය කියලා. දැන් මොන කරන්නේ? කැපකාරයා සූපත්තිය කියන හාමුදුරණ තද වෙලා. ඉවරයි. ඒ නිසා ගුරුමේ පවුල් කනකොට ගෑනට තද වෙච්ච වෙලාවේ මනුස්සයා ඔලුපාත් කරනවා. මිනිහට තද වෙච්ච වෙලාවේ ගෑණි ඔලුපාත් කරනවා. කවදාවත් රණ්ඩුවක් නැහැ. දැන් අපි එහෙම නෙවෙයි ගෑනට දෙනවා. මිනිහටත් අද වෙනවා. මිනිහට අද ගෑනට අද වෙනවා. ඉතින් බලන්න මිසුට තියෙනවා මේ අකුන්ට මේ දෙන්න කොහොම අපි වැදුවද හැදුවද කියන දන්නේ මුන්ට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. හරියට අද වෙනවා මූ නිකන් නිකන් හිටපන් ඉවරයි. ඒකට කියන්නේ වෛරයට වෛර කරන්න එපා. ඊට පස්සේ මුල්ලට තද කළ දෙකක් අනින්න ඒක වෙනම කතාවක්. අර වෙලාවේදී ඔයා හරි හරි. හොඳයි. හරි සුවපත් වේවා. සුවපත් වේවා. <laughs> පීයෙන් දමලා ඉනවා. එල්ලකින් තමයි ලැන්නවා කාට හුඳුවට තදිර තොත් තොත් කියනකොට සුපත් සුපත් උතුරනේ බත්තලියට ඇල්ලතුටිය වැක්කලා වගේ එහෙම බහැලා යන. ඒකට මමත් ඉන්නේ විශාල පවුලක ඔක්කොමලත් එක්ක ගත කරනකොට ඕගොල්ලන්ට තියෙන ඔක්කොම ගැටිලි මයි ළඟ තියෙනවා. ඔය කන්ට එකේ තියෙන ඔක්කොම ද්වේෂ මයි ළඟ තියෙනවා. මං ඒ ඔක්කොම තියාගෙන යන්නේ මන් දන්න ඕමෙන් දුරදි කියන දේවල් නෙවෙයි. ඒ වෙලාවට ඉවර වෙන්න අරපුවාම ඊගාසස ප්‍රසන්න මුනේ බල්ලා කතා කරන ඔක්කොම ඉවරයි. ඒ නිසා මේ ද්වේෂයට ද්වේෂ කරන්න එපා. ඒක තමයි අපේ තියෙන කුප්ප ගතිය, නරුම ගතිය, ජරා ගතිය. එහෙම වෙනවනම් අර මනුස්සගේ සමාවිල්ලන්න ඕනේ. ඒ වෙලාවේ මට කරගන්න බැන්න සමාවයන් කියලා. උත්සාහ කළා බං. දැන් අපි එම්නම් මෙතනින් වෙන ප්‍රශ්න නැහැ කියන පදනමේ ඉඳලා මෙතනින් අපේ ධර්ම සාකච්ඡා නිමාව සටහන් කරනවා. අපි තුනට රැස් වෙනවා නැවත පරියන්ක භාවනාවක් සඳහා සියලු දිනාටම තෙරුවන් සරණයි